නන්දනී මහත්මිය තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මට දැනගන්න ඕන දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ගුණයක් අරගත්තොත් උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරු හේයින් අරහං නම් වනසේක ඒ අරහන් නැමැති සත්‍යානුභාව බලවෙන් සියලු සත්වයෝ නිදුක්කෙත්වා නිරෝගී වෙත්වා කියලා එහෙම ගත්තොත් ඒක සත්‍යක්‍රියාවකට ගන්න පුළුවන්ද දැන් ඔබතුමියනේ දේශනාවේ මුල ඉඳන් අහගෙන හිටියද? නෑ ස්වාමින් වහන්ස මම මගදී සම්බන්ධ වුණේ. ඒ දේශනාව ආපහු අහන්න බුදු ගුණයක් සිහි කරලා අපිට සත්‍යක්‍රියා කරන්න බෑ. මොකද සත්‍යක්‍රියාවකදී තමන් අත්දකපු සත්‍යක් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය කියන කාරණය අපිට සිහි කරලා ආශිර්වාදයක් කරන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණේ ආනුභාවයෙන් ඔබට මේ මේ යහපත වේවා කියලා සුබ ප්‍රාර්ථනා කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්න ආශිර්වාද කරන්න පුළුවන්. සත්‍යක්‍රියාවකට ඒක යොදා ගන්න බෑ. සත්‍යක්‍රියාවකදී අනිවාර්යෙන් තමන් විසින් ප්‍රායෝගිකව අත්දකපු තමන්ගේ ජීවිතේ තමන් විසින් සිදු කරපු දෙයක් තමයි සත්‍යක්‍රියාවකට යොදා ගැනීම වඩා නිවැරදි වෙන්නේ. මොකද එහෙම නැත්නම් Tamante ඒක සත්‍යයි කියලා අවංකව සිහි කරන්න බැරි වෙනවා. මොකද අනුන් සම්බන්ධ දෙයක් අපිට අපිට අපිට ප්‍රායෝගික නැහැනේ. එතකොට ඒක සත්‍යයි කියලා අපි වචනෙන් කිව්වට ඒක සත්‍යවාදී කාරණයක් වෙන්නේ නැහැ. හොඳයි. ස්වාමින් වහන්සේ මට තව ප්‍රශ්නයක් තියෙනවා. මේ රෝගී කෙනෙක් يعني ලෙඩ වෙච්ච කෙනෙක් මගේ අම්මත් ටිකක් සී කල්පනාව මදගතියෙන් ඉන්න කෙනෙක් අම්මා. එතකොට මට එයාගේ සිහි කල්පනාව යථා තත්ත්වයට ගන්න මොකක් හරි දෙයක් කරන්න පුළුවන්ද? ඉතින් ඒ සඳහා ඔබතුමියගේ ජීවිතයේ ඔබතුමිය යම්කිසි අකුසලයකින් වැළකීලා හිටපු අවස්ථා එතකොට යම්කිසි ප්‍රතිපත්තියක අවංකව පිහිටි අවස්ථා යම්කිසි කුසලයක් සිද්ධ කළා නම් ඒ කුසලය මොන අදහසින්ද කළේ කියලා ඉබඳු කාරණා ඒවා නැවත නැවත සිහි කරලා ඉතින් යම් සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. ඉතින් අපි මතක තියාගන්න ඕන අපි සත්‍යක්‍රියා කළ පමණින් සියල්ල වෙනස් වෙන්නේ නැහැ. ඒ දැන් අපි හිතමු මේ මෑණියන් රෝගී මේ මෑණියන්ගේ වයෝවෘද්ධ භාවය නිසා නම් ඒ తත්වය ඇති වෙලා තියෙන්නේ ඒක අපිට සත්‍යක්‍රියාවක් කළයි කියලා ආයෙත් තරුණ තත්ත්වයට ගන්න බෑ. එතකොට තවම ඇගේ ශරීර සෞඛ්‍ය මට්ටමින් හොඳට තියෙනවා. නමුත් යම්කිසි කර්ම ශක්තියක් හේතු කොටගෙන යම් යම් දුබලතා ඇති වෙලා තියෙනවා නම් ඒ කර්ම ශක්තිය යටපත් කරන්න ඔබතුමියගේ සත්‍යක්‍රියාව ප්‍රමාණවත් වෙනවා නම් යම් සහනයක් සලස්ව ගන්න පුළුවන්. ඒවා තීරණය වෙන්නේ අදාළ හේතුඵල ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන ස්වභාවයත් එක්ක. අම්මා ටිකක් වයස අවුරුදු 86ක් වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඉතින් වයෝ වෘද්ධ ස්වභාවයත් එක්කලා මතුවෙන තත්වයක් නම් ඉතින් ඒක ස්වභාවික කාරණයක් නේ. එහෙමයි. එතකොට ඉතින් ආශිර්වාද කරන්න පුළුවන්. ඉතින් මේ අනතෙක් සිහි කල්පනාවෙන් පවතින්න කියලා එහෙම ආශිර්වාද කරන්න සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් යම්කිසි බලපෑමක් ඇති කළ හැකි 100%ක් යථා තත්ත්වයටපත් වෙනවයි කියලා එහෙම කියන්න බෑ. ඉතින් එහෙම ස්වභාවිකව ඇති වෙන දුර්වල වීමකදී. එහෙමයි. හොඳයි මයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ගොඩාක් පිං.